ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ දිනවල මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ එන චබ්බිසෝදන සූත්‍රය ධර්ම දේශනාවක් වශයෙන් නැත්නම් ධර්ම දේශනා මාලාවක් වශයෙන් සාකච්ඡා කරගෙන ඉදිරියට යනවා. ඉතින් මේ වෙනකොට අපි ඒකේ සෑහෙන ප්‍රමාණයක් සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. මේකේ ප්‍රස්තුතය වශයෙන් කියනවා නම් එක්තරා අවස්ථාවකදී භාග්‍යතුන් වහන්සේම බුදුරජාණන් වහන්සේම වික්ෂුන් වහන්සේලා අමතලා මේ යම් හෝ භික්ෂුන් වහන්සේ නමක් තමන් වහන්සේ අරහත්යයි ප්‍රකාශ කළොත් ඒ වෙලාවේදී ඒක එකපාරටම ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව ඒ වගේම දොහොත් මුදුන් දී බාරගන්නෙත් නැතුව එක්තරාන්දමක ප්‍රශ්නාවලියක් තුලින් ඒ බව හොඳින් දැනගන්නය සනාත කරගන්නය කියලා භික්ෂුන් වහන්සේලාට මතක් කරලා තියෙනවා. ඉතින් එතකොට එන්නේ කාරණා කීපය තමයි අපි මේ චබ්බිසෝදන සූත්‍රය තුල දැක ගන්න ලැබෙන්නේ. ඉතින් ඒ සූත්‍රය එක අතකින් මේ හෙලි කරන්නේ ඒ භික්ෂූන් වහන්සේ වඩපු මාර්ගය. ඉතින් එතකොට විවිධ මාර්ග කීපයක් මෙතන දැක ගන්න පුළුවන්. එකම මාර්ගයක් නෙමෙයි. අරහත්ත්වයේ පිණිස අනුගමනය කරපු ප්‍රතිපදාව එක්තරා අන්දමකින් හෙලිකිරීමක් තමයි මේ සූත්‍රය තුළ තියෙන්නේ. ඉතින් එතකොට විවිධ රහතන් වහන්සේලා විවිධ ක්‍රමවලින් තමන් වහන්සේලාගේ ඒ චිත්ත පාරිශුද්ධිය ඇති කරගෙන තියෙනවා. ඉතින් ඒ මාර්ග තමයි කීපයක් මේ සූත්‍රය තුළ හෙලි කරන්නේ. එක අතකින් මේ විශෝධන හයක් කියලා කියන්න පුළුවන්. නමුත් කෙසේ වුණත් මේ සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ ඒ බඳු විසුද්ධි මාර්ග පහයි. ඒ නිසා අටකථාචාර්යන් වහන්සේ 6 වෙනි එක මුඛ પરම්පරාගතව මෙම දහම් කරුණු પરම්පරාවෙන් પરම්පරාවට එනකොට එකක් අතරමඟදී හැලුණා කියලා උපකල්පනය කළා. උන්වහන්සේ 6 වෙනි එක උපකල්පනය කළා ඉදිරිපත් කරනවා. ඒකත් අපි ඊළඟ දවසේදී සාකච්ඡා කරමු. කෙසේ නමුත් මේ සූත්‍ර දේශනාව තුළ ඒ යම් හෝ රහතන් වහන්සේ නමක් අනුගමනය කරපු ඒ තමන්ගේ ප්‍රතිපදාව පොඩ පොඩ හෙලි කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් කොයි අන්දමින්ද අරහත්ත්වයට පත්ුනේ කියන කාරණාව විමසද්දී උන්වහන්සේලා හෙලි කරන්නේ තමන් වහන්සේලා වඩපු ප්‍රායෝගික ප්‍රතිපදාව. කොහොමද මේ වැඩේ කළේ? කොහොමද ප්‍රායෝගිකව මේ තමන්ගේ හිත දියුණු කරගත්තේ? නැත්නම් කෙලෙසුන්ගෙන් හිත නිදහස් කරගත්තේ කොහොමද? ආශ්‍රවයන්ගෙන් හිත නිදහස් කරගත්තේ කොහොමද? ඒ සඳහා අනුගමනය කරපු ක්‍රියාපටිපාටිය කුමක්ද කියන එක තමයි හෙලි කරන්නේ. ඉතින් පළවෙනි ප්‍රශ්නය අහන්න කියලා කියන්නේ මේ ව්‍යවහාර හතරක් සම්බන්ධයෙන් අපි දන්නවා ඇහැ කන ඊළඟට නාසය දිව කය කියන ඒ ආයතන තුන ඊට පස්සේ මනස කියන මෙන්න මේ ආයතන හයක් ඔස්සේ තමයි අපි ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ. ඉතින් ඒක ටිකක් හකුලවලා පෙන්නනවා කොටස් හතරක් වශයෙන් දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා. ඉතින් ඒ කොටස් හතර පරිහරණය කරද්දී අපි අනිත්‍යයත් එක්ක ගනුදෙනු කරද්දී ලෝකයත් එක්ක කටයුතු කරද්දී කොහොමද අපේ හිත බේරගෙන ඒවැය පැටලෙන්නේ නැතුව ඒ බඳු සම්මුතීන් වල ගැලෙන්නේ නැතුව කොහොමද හිත ආශ්‍රවයන්ගෙන් මුදවාගත්තේ කියන කාරණාව තමයි මුලින්ම විමසන්නේ. ඉතින් ඒකට නිවැරදි පිළිතුරු දුන්නොත් ඒ ගැන සතුටු වෙන්න කියනවා. ඒ වගේමයි හැබැයි එතනින් සෑහීමකටපත් නොවි දෙවෙනි ප්‍රශ්නයත් අහන්න කියලා කියනවා. ඉතින් දෙවෙනි ප්‍රශ්නයේ වශයෙන් අහන්නේ උපාදානස්කන්ධ සම්බන්ධයෙන් මේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියලා භාගතුන් වහන්සේ විසින් මේ සියලු අත්දැකීම් සම්භාරයේ උපාදානස්කන්ධ පහකට බෙදලා දක්වලා තියෙනවා. මේ උපාදානස්කන්ධ පහ පරිහරණය කරේ කොහොමද? ආශ්‍රවයන් ඡය වෙන අන්දමින්. මෙන්න මේ ප්‍රශ්නේ තමයි දෙවනුව නගන්නේ. ඉතින් ඒකත් ඒකටත් නිවැරදි පිළිතුරක් සැපයුවොත් ඒකත් සාදු කියලා අනුමත කළා. හැබැයි එතනිනුත් සෑහීමකටපත් නොවි තුන්වෙනි ප්‍රශ්නයක් අහන්න කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් මේ මතක් කරනවා. ඉතින් එතකොට තුන්වෙනි ප්‍රශ්නේ වශයෙන් අහන්නේ ධාතු 6 සම්බන්ධයෙන්. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන මේ භෞතික ලෝකය හා සම්බන්ධ ධාතු පහකුත් ඒකට එකතු කරපු විඥාන කියන ධාතුවකුත් එකතු වුනහම ධාතුන් හයක් වශයෙන් පෙන්නනවා. ඒ බඳු ධාතු හයකින් එතකොට අපි මේ ජීව අජීව සියලු කොටස් පෙන්눔 කරන්න පුළුවන්. අපේ අත්දැකීම් සම්භාරය පෙන්눔 කරන්න පුළුවන්. අන්න ඒ බඳු ඒ ධාතුන් හය කෙබඳු අන්දකින් අන්දමකින්ද පරිහරණය කරේ ඒවා සම්බන්ධයෙන් මොන වගේ ප්‍රතිපදාවක්ද අනුගමනය කළේ ඒබඳු ප්‍රතිපදාවක් අනුගමනය කිරීම හරහා කොහොමද ආශ්‍රවයන් ඡේ වුනේ කියන කාරණාව තමයි ඊට පස්සේ තුන්වෙනිව අහන ප්‍රශ්නේ. එතකොටත් නිවැරදි පිළිතුරක් දුන්නොත් බුදුරජාණන් වහන්සේ කියනවා ඒකටත් සතුටු වෙන්න සතුටු වෙලා හැබැයි එතනිනු සෑහීමකටපත් නොවි හතරවෙනි ප්‍රශ්නයකුත් අහන්න. දැන් ඒතර හතරවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් වෙන්නේ ආයතන 6 සම්බන්ධයෙන්. දැන් ආයතන මූලික කරගෙන තමයි අපි පිටතත් එක ගනුදෙනු කරන්නේ. ඇසත් රූපයත් කනත් සද්දයත් නාසයත් ගඳ සුවඳත් දිවත් රසයත් ඒ වගේම කයත් ස්පර්ශයනුත් මනසත් මනසට එන අරමුණුත් කියලා අපි මේ ආයතන 6 නැත්නම් ස්පර්ශ ආයතන 6ක් වශයෙන් හඳුන ගන්නවා. මේකේ ආධ්‍යාත්මික ආයතන 6කුත් බාහිර ආයතන 6කුත් වෙන් වෙන් වශයෙන් අපිට දැනගන්න පුළුවන්. ඒතර මේ අන්දමිනුත් බුදුරජාන් වහන්සේ විග්‍රහයක් කරලා තියෙනවා. ඕනම සජීවී ස්වභාවයක් අපි දල වශයෙන් කරන සත්වයේ පුජ්‍යලයක් මමෙක් කියලා හිතාගෙන ඉන්න ස්වභාවයක් මේ බඳු ආයතන හයක් හරහා තමයි පිටතත් එක්ක sannivedanaya කරන්නේ. පිටතත් එක්ක ගනුදෙනු කරන්නේ. ඇහැ හරහා රූප බලනවා, කන හරහා ශබ්ද අහනවා, නාසය තුලින් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා, දිව තුලින් රසයන් දැනගන්නවා, කය තුලින් විවිධ ස්පර්ශයන් දැනගන්නවා. මනසට එන අරමුණු මනස තුලින්ම දැනගන්නවා. එතකොට මේ බඳු ආයතන ස්වභාවයක් පරිහරණය කරද්දී කොහොමද මේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙන ආකාරයට ආශ්‍රවයන් ඡය වෙන ආකාරයට කටයුතු කළේ කියන ප්‍රශ්නය තමයි හතරවෙනුව නගන්නේ. දැන් එතකොට ඒ ප්‍රශ්නයටත් පිළිතුරු දුන්නොත්, නිවැරදිව පිළිතුරු දුන්නොත් සාදු කියලා ඒක අනුමත කළා. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නයක් අහන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්න ඒ පස්වෙනි ප්‍රශ්නයට තමයි අද අපි යමු වෙන්නේ. ඒ අහන ප්‍රශ්නය එකාතකින් තවත් සූක්ෂමයි කියලා කියන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයේ වශයෙන් ඉදිරිපත් වෙන්නේ කතං ඥානතෝ පනායස්මතෝ කතං පස්සතෝ ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්දාච සබ්බ නිමිත්තේසු අහිංකාර මමින්කාර මානානුසයා සුසමාහු සුසමූහතාති දැන් එතකොට මේ විවිධ අවිඥානක සවිඥානක ඒ කියන්නේ පණ ඇති පණ නැති විඥානයේ සහිත විඥානයේ රහිත සවිඥානික කාය මේ විඥානයේ සහිත මේ කය ඊළඟට බහැරින් එන මේ බහැර තියෙන විවිධ නිමිති ඒ මූලික කරගෙන යම් හෝ මමත්වයක් ගොඩනගුණා යම් හෝ මම කියා ගැනීමක් සිදු වුණා නම් එහෙමත් නැත්නම් මගේ කියා ගැනීමක් සිදු වුණා නම් මම ඔබ කියලා මම නුඹ කියලා මම සහ අනුන් කියලා යම්සි මැනීමක් සිදු වුණා නම් මේව හරහා ඇත්තටම තව තව ආශ්‍රවයන් මුල් බැස ගැනීමක් කෙලෙස් ජනිතේ වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් කොහොමද මේක නතර කරේ? ඒ කියන්නේ විවිධ නිමිති පරිහරණය කරද්දී ඇතුළත විඥාන සහිතව කටයුතු කරද්දී මේ අන්දමින් විවිධ අන්දමේ මම කියා ගැනීමක් මගේ කියා ගැනීමක් මම සහ අනුන් කියලා බෙදා ගැනීමක් මැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒතර මේවා වළක්ව ගනිමින් කොහොමද කටයුතු කළේ? ඉතින් එතකොට මේ ප්‍රශ්නයට ඇත්තටම දීර්ඝ වශයෙන් තමන්ගේ ඒ මුල ඉඳන්ම ප්‍රතිපදාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අතකින් අර කලින් ප්‍රශ්නවලදී සංක්ෂිප්ත වශයෙන් මේ කරපු ප්‍රතිපදාව ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මෙම ප්‍රශ්නයට පිළිතුර වශයෙන් මේ මහාන වෙච්ච ප්‍රතිපදාව දක්වා එහෙම නැත්නම් මහාන කමට පිවිසීමේ තැන්පටම්ම ප්‍රතිපදාවක් ඉදිරිපත් කරනවා. ඉතින් අපි ටිකක් කෙටියෙන් ඒ කොටසත් ඉතින් තේරුම් ගත්තොත් බුදුරජාන් වහන්සේ කියනවා මේ දැන් භික්ෂුන් වහන්සේ මේ පිළිතුර වශයෙන් කියන්න ඉඩ දෙනවා මෙන්න මේ ආකාරයෙන්. උන්වහන්සේ ගිහිව ඉන්න කාලෙදී බුදු බණක් අහන්න හම්බුණා. නැත්නම් බුද්ධ ශ්‍රාවකයෙක්ගෙන් එබඳු බණක් අහන්න හම්බුණා. ඇසුරක් ලැබුණා. ඉතින් එතකොට කල්පනා කළා මේ ගිහිව ඉඳගෙන මේ කටයුත්ත කරන්න අමාරුයි. ඒ නිසා මේ පූර්ණ Brahmacharyaක් රකින්න, පිරිසුදු Brahmacharyaක් රකින්න, මෙබඳු ප්‍රතිපදාවක් වඩන්න ගිහිව ඉන්නවට වඩා හොඳයි පැවිදි වෙන එක. කියලා යම්කිසි අදහසක් මගේ හිතේ පහළ වුණා. ඊට පස්සේ මම මේ කෙල්ස් රැවුල් බාලා තමන් හිටපු ඥාති මිත්‍රාදීන් අතහැරලා දාලා කසාවතින් සැරසිලා පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ ඉතින් මම සීලයක් ආරක්ෂා කළා. දැන් එතකොට සීලය හා සම්බන්ධ සෑහෙන විස්තරයක් මෙම සූත්‍රයේ තන්තරගත වෙනවා. අපි මීට කලිනුත් සූත්‍ර දේශනාවලදී විශේෂයෙන්ම පොට්ටපාද සූත්‍රයේදී අපි සෑහෙන්න මේ සීලය සම්බන්ධයෙන් සාකච්ඡා කළා. කෙසේ නමුත් අපි කෙටියෙන් නැවතත් මේ සීලය ගැන ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ගැන කෙටියෙන් මතක් කරගත්තොත් ඉතින් මේ සූත්‍රයේ සඳහන් වෙනවා පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ අහෝසින් දැන් මම ප්‍රාණඝාතයෙන් අයින් වුණා ප්‍රාණඝාතය බැහැර කළා ඊට පස්සේ කිසිම දඬු මුගුරු ගැනීමකින් තොරව බොහොම ලැජ්ජා සම්පන්නව දයාවෙන් යුක්තව සියලුම සත්වයන් කෙරෙහි හිතානුකම්පා සහිතව වාසය කරන්න උත්සාහන්ත වුණා. ඉතින් ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදය හොඳින්ම ආරක්ෂා කරගෙන මම දැන් කටයුතු කරනවා. ඊළඟට අදින්නා දානම් පහය අදින්නා දානා පටිවිරතෝ අහෝසින්. මම ඒ නුදුන් දේ ගන්නේ නැතිව හොරකම් කරන්නේ නැතිව වංචාවන් වල යෙදෙන්නේ නැතිව දුන් දෙයක් පමණක් ගනිමින් වාසය කරන්න උත්සාහත් වුණා. ඊට පස්සේ අබ්‍රහ්මචරියන් පහය බ්‍රහ්මචාරින් අහෝසින්. දැන් එතකොට ඒ ලාමක වූ බොළඳ වූ එබඳු ඒ අබ්‍රහ්මචරියෙන් වැළකීලා බ්‍රහ්මචාරීව ජීවත් වෙන්න මම උත්සාහත් වුණා. ඊට පස්සේ මුසාවාදම් පහය මුසාවාදා පටිවිදතෝ අහෝසින්. බොරු කියන එක අයින් කළා බොරුවෙන් වැළකීලා සත්‍යවාදී වෙන්න උත්සාහත් වුණා. පිසුනං වාචම් පහය පිසුනාය වාචාය පටිවිදතෝ අහෝසින්. මේ ඕනෝන් බිඳවන ඕනෝන්ගේ හොඳ හිත නැති කරන ඒ පිසුණු බස් නැත්තම් කේලාම් ඒවා කීමෙන් වැළකීලා මම ඔවුනොවුන් සමගි කරන දෙයක් කතා කළා. ඊළඟට එක තැනකින් අහලා අනිත් තැනකට කියලා ඒ ඔවුනොවුන් බිඳවන කටයුතු වලින් මම ඉවත් වුණා. ඒ වෙනුවට ඔවුන් අතර තියෙන සමගි සම්පන්නකම තව තව වැඩි දියුණු වෙන ආකාරයට. ඒ වගේම යම්කිසි කොටාස දෙකක් අසමගි වෙලා ඉන්නවා නම් ඒ අසමගිය දුරු කරලා නැවත සමගි කරන ආකාරයෙන් කටයුතු කරන්න මම උත්සාහත් වුණා. පරුසං වාචම් පහාය පරුසාය වාචාය පටිවිරතෝ අහෝසින් රළු පරොස් වචන පාවිච්චි නොකර මුරුදු මොලොක් වචන අහන්න ප්‍රිය උපදවන වචන මම පාවිච්චි කළා. ඒ ඒවා අහන්නතර හැමෝම කැමති ඒවා තුල අන්තර්ගත වෙලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම මුරුදු භාවයක්. ඉතින් ඒ වගේ මුරුදු මොලොක් වචන මම කතා කරන්න උත්සාහත් වුණා. ඊට පස්සේ සම්පප්පලාපම් පහය සම්පප්පලාපා පටිවිරතෝ අහෝසින්. මේ තේරුමක් නැති කාලය කාදමන හිස් වචන කතා කරනවා වෙනුවට මම තේරුමක් ඇති දෙයක්ම ඇත්ත වශයෙන්ම සිද්ධ වෙච්ච දෙයක්ම කාලයට සුදුසු දෙයක් සුදුසු දෙයක්ම කතා කරන්න ධර්මානුකූල දෙයක්ම කතා කරන්න මම උත්සාහත් වුණා. සෝ බීජගාම මාත් භූතගාම සමාරම්භා පටිවිරතෝ අහෝසින් මේ සාමාන්‍යයෙන් කියන මේ වැඩෙන්න පුළුවන්, පැලවෙන්න පුළුවන් මේ විවිධ බීජයන් ඊළඟට මේ වැඩෙන්න පුළුවන් අතුරුකිලි ආදිය ඒවා මම විනාශ කරන්නේ නැතුව ඒවා ආරක්ෂා කරන්න උත්සාහත් වුණා. ඒක භක්තිකෝ අහෝසින්. රත්තුපරතෝ පටිවිරතෝ විකාල භෝජන. මේ දවල් කාලයෙන් පස්සේ මම ආහාර ගන්න නැතුව එබඳු උපෝසතයක් සමාදන් වෙලා විකාල භෝජනයෙන් වැළකුණා. එතකොට මේ දැන් ටිකෙන් ටික බුදුරජාන් වහන්සේ සීලය විස්තර කරගෙන විස්තර කරගෙන යනවා. අපි ඊටාම කෙටියෙන් මේ ටික මතක් කරගමු. ඊට පස්සේ නක්ෂ ගීත වාදිත විසූක දසනා පටිවිරතෝ අහෝසින් මේ නැටුම් ගැයුම් ඒ විවිධාකාර ඒ පිනවීම් වලින් මං ඉවත් වුණා. මල් ගඳ විලවුන් ඒවා පැලඳීමෙන් ඇඟ සැරසීමෙන් ඒ අංග භූෂණ පරිස්කාර ආදියෙන් ඒවා මම පුළුවන් තරම් ඉවත් වුණා. ඊට පස්සේ උස්සසුන් මහාසුන් පරිහරණය කරන්න නැතුව මම බොහොම මධ්‍යස්තව අල්පේච්ඡව ඉන්න උත්සාහත් වුණා. ඊළඟට ජාත රූප රජත පටිග්ගහනා පටිවිරතෝ අහෝසින් මම මුදල් පරිහරණය කරන්න නැතිව ඒ බඳු ගනුදෙනු වලට යන්න නැතිව ඒවයින් අයින් වෙලත් ජීවත් වෙන්න උත්සාහත් වුණා. ඊළඟට විවිධ සුවඳ වර්ග සුවඳ විලවුන් ඒ වගේ දේවල් මේ පිළිගන්නේ නැතුව, රන් රිදී පිළිගන්නේ නැතුව, ඊළඟට දැසි දසුන් පිළිගන්නේ නැතුව, ඊළඟට එළුවන්, බැටළුවන්, හරකුන් වගේ ඒ සතුන් පිළිගන්නේ නැතුව, ඊළඟට එක එක කෙත්වතු ආදී පිළිගන්නේ නැතුව, ඊළඟට තරාදී ආදීන් කරන විවිධ ඒ බඳු මැනුම් ක්‍රමවලට ඒවා වලට ඒ කියන්නේ විවිධ ව්‍යාපාර වලට යන්නේ නැතුව මේ විදිහට ඊටාම සියුම් මට්ටමකින් මේ Tamanගේ සීලය රකින්න උත්සාහත් වුණා. එක අතකින් අර චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල කියන මේ සීලේ කොටස් විවිධාන්දමින් විස්තර කරලා තිනවා දීර්ඝ වශයෙන් දීඝනිකායේ එහෙම. දැන් මෙතෙන්දී ඒවැය යම්කිසි සංක්ෂිප්තව බුදුරජාන් වහන්සේ මතක් කරලා තියෙනවා. දැන් මේ විදිහට කටයුතු කරද්දී මම මේ කය පවත්වා ගැනීම සඳහා පමණක් පින්නපාත භෝජනයක් වළඳමින් කටයුතු කරනවා. ඒ වගේම හරිම පහසු දෙයක් මට තියෙන්නේ ලොකු දෙයක් මා සතුව නැහැ. තුන් සිවුර පාත්‍රය වැනි බොහොම සරල දෙයක් පමණයි මා සන්තකේ තියෙන්නේ. ඉතින් යම් හෝ තැනකට යනවා ඒක මට පියාපත් බර පක්ෂියෙකුට තියෙන පියාපත් බර වගේ තමයි ඊට වඩා ලොකු දෙයක් මට නෑ. මේ ටික අරගෙන තමයි මම යන්නේ. ඉතින් මේ වගේ බොහොම සැහැල්ලු ජීවිතයක් ගත කරන්න, ඒ බඳු සැහැල්ලු ජීවිතයක් සඳහා අවතීර්ණ වෙන්න මම උත්සාහත් වුණා. දැන් මේ විදිහට යද්දී දැන් බුදුරජාණන් වහන්සේ ඒක දැන් හකුලවා කියනවා. සෝ ඉමිනා අරේන සීලක්ඛන්දේන සමන්නාගතෝ අජ්ජත්තං අනවජ්ජ සුඛං පරිසංවේදේසින්. දැන් මේ වගේ ඊටාම පිරිසුදු සීලයක් ආරක්ෂා කරනකොට තමන්ට තමන්ගේ මේ ප්‍රතිපදාව සම්බන්ධයෙන් අනවජ්ජ සුඛයක් දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපේ අතින් යම්සි වැරද්දක් වුණාම වීතික්‍රමණයක් සිද්ධ වුණාම ඒ ගැන අපේ හිතේ යම්කිසි එක අතකින් දෙගිඩියාවක් අනිත් අතින් තමන්ට තමන් චෝදනා කරන ගතියක් විපිලිසර භාවයක් ඇති වෙනවා. මොකද සීලය පිරිසුදු නැහැ. තමන්ගේ ඒ අපිරිසුදු බව නිසා තමන්ටත් හානියක් වෙලා අනුන්ටත් යම්සේ හිරිහැරයක් වෙලා. සීලය අපිරිසුදුයි. එතකොට හිතේ පහළ වෙන්නේ වික්ෂිප්ත බවක්. තමන්ට තමන් චෝදනා කරන ගතියක්. නමුත් හොඳින් සීලය ආරක්ෂා කරනකොට ඊට වඩා තමන් ගැනම හරි සතුටක් අහිංසක සතුටක් මේ තමන්ගේ ඒ ජීවිතයේ සිද්ධලා තියෙන පරිවර්තනය සම්බන්ධයෙන් සතුටක් ජනනය වෙන්න පටන් ගන්නවා. ඒක තමයි අනවජ්‍ය සුඛයක් වශයෙන් පෙන්වන්නේ. Taman දැන් ඉස්සර වගේ වැරදි කරන්නේ නැහැ. ඉස්සර තිබිච්ච ඒ රළු පරොස් ගති දැන් නැහැ. ඒ වෙනුවට දැන් තියෙන්නේ සීලයට අනුගත වීමක්. විනයානුකූලව කටයුතු කිරීමක්. ඒ බුද්ධ දේශනාවට අනුව හික්මීමක්. කියලා අන්න Tamanගේ මේ ප්‍රතිපදාව සම්බන්ධයෙන්ම එක්තරා අන්දමක සතුටක් ප්‍රමෝදයක් තමන් කරන මේ ප්‍රතිපදාවේ තියෙන නිවැරදි භාවය පිළිබඳව අහිංසක සතුටක් තමයි හිතේ පහළ වෙන්නේ. ඔන්න ඔය සතුට දැන් භුක්ති විඳිනවා කියන කාරණය ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ දැන් එකාතකින් මේ මේ තුල මේ සඳහන් කරපු කාරණා තුල එකාතකින් කියනවා නම් පාතිමෝක්ෂ සංවර සීලයත් ඊළඟට ආජීව පාරිශුද්ධ සීලයත් අන්තර්ගතයි කියලා කියන්න පුළුවන්. මේ කියන්නේ භික්ෂුන් වහන්සේලාට පනවලා තියෙන ඒ ශික්ෂාපද අන්තර්ගත වෙන ප්‍රාතිමෝක්ෂයත් ඒ ප්‍රාතිමෝක්ෂය හා සම්බන්ධ සීලයත් ඊට පස්සේ අර තමන්ට නොගැලපෙන වැරදි ආජීවයෙන් වැළකීලා නිවැරදි ආජීවයක් ගත කරන ඒ ස්වභාවයත් මේ තුල පෙන්눔 කරනවා එතකොට ඒකාතකින් ඒ සීලය කොටස් දෙකක් සම්පූර්ණයි කියලා කියන්න පුළුවන් ඊට පස්සේ තුන්වෙනි කොටස වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා ඒ ඉන්ද්‍රිය සංවර සීලය සම්බන්ධයෙන්. දැන් අපි දන්නවා අපිට ඇස් කන්නාසාදී ඉඳුරන් තියෙනකොට ඒවට විවිධ අරමුණු මුණ ගැහෙනවා. ඇහැට රූප මුණ ගැහෙනවා, කනට ශබ්ද මුණ ගැහෙනවා, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ, මනසට අරමුණු. ඒතර මේ විදිහට අපි ඉඳුරන් පරිහරණය කරනකොට අපි කිසිම සතිමත් බවක් නැතුව ඔහේ ඉඳුරන්ට හැසිරෙන්න ඉඩ දීලා කිසිම පාලනයකින් තොරව කටයුතු කළොත් ඉතින් මේ දකින්න ලැබෙන දේවල් ඇතැම් විට අතිශය ප්‍රියෝපදන දේවල් නිසා හිත ඇද බැඳ ගන්නා දේවල් නිසා හිතේ ලොකු කෙලෙස් ප්‍රමාණයක් ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කනට ඇහෙන සද්දත් ඒ වගේ එක්ක ප්‍රියෝපදවන දේවල් එහෙමත් නැත්නම් හිත අවුස්සන දේවල් හිත ප්‍රකෝප කරන දේවල් නම් ඒ හරහාත් කෙලෙස් සමූහයක් ඇති වෙන්න පුළුවන්. නාසය, දිව, කය, මනස සම්බන්ධිනුත් ওই වගේමයි ඉතින් එතකොට අපි දන්නවා මේ ඉඳුරන් නිරෝගීව තිබුණ පමණින් සියල්ල සාර්ථක වෙන්නේ නැහැ. එමනම් මේ ඉඳුරන් පරිහරණයේදී යම් පමණක සංවර වීමක් පවත්වන්න අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් අපි හැමදාම මේ ඉඳුරන්ගේ තියෙන අසංවර බව නිසා තව තව කෙලෙස් වඩනවා. තව තව කෙලෙස් සතුරන් ඇතුළට පැමිණෙනවා. එහෙමනම් මේ ඉඳුරන් හරහා කෙලෙස් සතුරන් අවදි නොවන අන්දමින් කටයුතු කරන්න යම්කිසි ඉන්ද්‍රිය සංවරයක් පැවැත්වීම වැදගත් වෙනවා. ඉතින් ඒක මේ විදිහට බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. සෝ චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි අහෝසි. නානු ව්‍යංජනක් ගාහි. මම මේ ඇහෙන් රූප දැක්කහම ඒවැ නිමිති අනුව්‍යංජන ගන්න ගියේ නැහැ. ඒ කියන්නේ අපි තුන් ලස්සන නිමිත්තක් දැක්කා, ලස්සන රූපයක් දැක්කා. හැබැයි ඉතින් Tamanට තේරෙනවා නම් මේක හරහා මේවා බලන්න ගිහිල්ලා හිත ඇවිස්සෙනවා. කලින් නොතිබිච්ච රාගයක් ආයෙ දැන් ඇවිස්සෙනවා. නැත්තම් කලින් නොතිබිච්ච විපිරිසර බවක්, වික්ෂිප්ත බවක්, එහෙමත් නැත්නම් ද්වේෂයක් හැවිස්සෙන්න ඉඩ තියෙනවා කියලා යා එක්තරාන්දමක පරිසංසහගත ගතියක්. ඔහේ ඇහැට යන්න ඉඩ නොදී ඒ දකින්න රූපවලට එකපාරට මේ හිත ආක්‍රමණය කරන්න ඉඩ නොදී එක්තරාන්දමක වැළකෙන ගතියක්. පරිසංසහගත ගතියක් පෙන්눔 කරනවා. ඒ ඒවට හේතු වෙන මේ නිමිති අනුග්‍යංජන කියලා කියන එහෙම නැත්නම් මේ දැකපු දේහි තියෙන ලස්සන හැඩහුරුකම් පාට සටහන් ඒ විවිධ ලකුණු බලන්න යන්නේ නැතිව කුඩා කුඩා සලකුණු බලන්න යන්නේ නැතිව පුළුවන් තරම් හික්මෙන් උත්සාහත් වෙනවා. හිත කිව්වට ඒක ලස්සනයි කියලා එයා ඔස්සේ යන්නේ නැතුව ඉන්න උත්සාහත් වෙනවා. හිත කිව්වට මේ මටයි කිව්වේ මට තමයි anu පදයක් කිව්වේ කියලා. එහෙම නැත්නම් ඒ කන හරහා එන සද්ද නිසා අපේ හිතේ යම්කිසි කෙලෙස් අවදි වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒවා වළක්ව ගන්න උත්සාහත් වෙනවා. දැන් මේ ප්‍රායෝගිකව එකwidehatකින් මේ කතා කරන්නේ. අපි භාවනා කරන අවස්ථාවේදීම නෙමෙයි. තමන් මගේ මගතොට යනකොට නැත්නම් අනිත් අයත් එක්ක කතා බහ කරනකොට වෙළඳ පොළට යනකොට දුම්රියක බස් එකක යනකොට මේ වගේ තමයි ඉතින් කතකින් අද වර්තමානයේ සම්බන්ධයෙන් කතා කරනවා නම් කියන්න තියෙන්නේ. ඒකට මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය ගැන මේ භික්ෂුන් වහන්සේ දේශනා කරනවා. කොහොමද Taman මේ ඉඳුරන් පරිහරණය කළේ? ඉඳුරන් පරිහරණය කරද්දී පරිසංුණේ කොහොමද කියන කාරණේ මතක් කරලා දෙනවා. ඉතින් අතින් බලද්දී අද කාලේ වෙනකොට අපිට සෑහෙන්න ඒ අනුව පරිසං සිද්ධ වෙනවා. මොකද අද මේ ඉඳුරන් හරහා අපේ හිත කෙලසෙන්න තියෙන හැකියාව එදාටත් වඩා හරිම භයානකයි කියලා කියන්න පුළුවන්. එච්චරට ප්‍රබලයි කියන්න පුළුවන්. මොකද විවිධාකාර සූක්ෂම ක්‍රම හරහා තාක්ෂණික මෙවලම් හරහා අපේ මේ ඉඳුරන් දූෂිත මට්ටමකට පත් කරන්න. නැත්නම් ඉඳුරන් හරහා හිත දූෂිත මට්ටමකට පත් කරන්න එමට විවිධ උපක්‍රම තියෙනවා. ඒ නිසා අපි ඒවා පරිහරණය කරද්දී කොහොමද පරිස්සම් වෙන්නේ? භාවනාවට බාධාවක් නොවන අන්දමින් ඒවා කොහොමද පරිහරණය කරන්නේ? නැත්තම් අනවශ්‍ය අන්දමකින්ද මම මේවා ලං කරගෙන තියෙන්නේ මේවා අනවශ්‍යයිද ප්‍රයෝජනයක් නැද්ද කියලා එහෙනම් ඒකාතකින් අපි ටිකක් ඒ ඉන්ද්‍රිය සංවරය ගැන සැලකිලිමත් වෙ යුතු වෙනවා. එහෙම නැත්තම් වෙන්නේ හැමදාම අපි හොද හොද මඩේ දානවා වගේ වැඩක් අපි ටිකක් භාවනා කරනවා අපි උත්සාහයක් දරනවා කෙලස් ටික ඈත් කරලා තියාගන්න නිවරණ ටික යටපත් කරගන්න හැබැයි ආයෙත් අපි එළියට ගිහාම මගතොටේ කටයුතු කරනකොට රාජකාරී කරන තැන්වල කටයුතු කරනකොට නැවතත් ඔන්න මේ ඉඳුරන් අවදි වෙලා ඇවිල්ලා අපි ඒවා ගැන කිසිම වග විභාගයක් නැතිව සංවරයක් නැතිව කටයුතු කළා ආයෙත් සම්පූර්ණයෙන්ම හිත ඇවිස්සෙන්න කෙලසෙන්න පටන් ගන්නවා ඉතින් එතකොට ඒ අවදානම තේරුම් අරගෙන දැන් මේ ස්වාමීන් වහන්සේ කියනවා යත්වාදිකරණ මේතං චක්ඛේන්ද්‍රයන් අසංගතං විහෙරන්තං අ비ජ්ජා දෝමනස්සා පාපකා කුසල ධම්මා අන්වාස වේයොං තස්ස සංවරාය පටිපජ්ජින් රක්ඛින් චක්ඛේන්ද්‍රයන් දැන් මේ ඇස අසංවර පැවැත්වීම නිසා යම් හෝ දොම්නසක් යම් හෝ පාපී අකුසල ධර්මයක් මේ හිත තුල වෑස්සෙන්න පටන් ගන්නවද හිත ඒ බඳු කෙලෙස් වලින් තෙත් වෙන්න පටන් ගන්නවද අන්න ඒ බඳු තත්වයකට ඉඩ නොදී ඒවා සංවර කිරීම සඳහා මම පිළිපැද්දා. ඒ නිසා මම ඇහැ කියන ඉන්ද්‍රයන් ඉන්ද්‍රයන් ආක් මේ ආරක්ෂා කළා. රැකගත්තා. අනවශ්‍ය දේවල් බලන්න ගියේ නැහැ. නුසුදුසු දේවල් අහන්න ගියේ නැහැ. නුසුදුසු ගඳ සුවඳ ආග්‍රහණය කරන්න ගියේ නැහැ. නුසුදුසු රස විඳින්න ගියේ නැහැ. කෙලස් ඇවිස්සෙන ස්පර්ශයන් ලබන්න ගියේ නැහැ. හිත දූෂණය කරන දේවල් හිතන්න ගියේ නැහැ. ඉතින් ඒක අතකින් මේ ඉඳුරන් පරිහරණය සැලකිල්ලෙන් කළ යුතු වෙනවා. මේවා තිබුණ පමණින් මේවා පරිහරණය කරන්න ගියොත් අපි නැවතත් අමාරුවේ වැටෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝ ඉමිනා අරියේන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතෝ අජ්ජත්තං අභ්‍යාසේක සුඛං පටිසංවේදේසින් දැන් මේ මේ අන්දමේ ඉන්ද්‍රිය පරිහරණයක් එහෙම නැත්නම් සංවර වූ ඉන්ද්‍රිය පරිහරණයක් පැවැත්වීම හරහා අභ්‍යාසයක සුඛය මං භුක්ති විඳිනවා. ඒ කියන්නේ දැන් හිත කෙලෙස් වලට යන්නෙම නැති තරම්. අර කෙලෙස් වලට මං ඉඩ දෙන්නේ නැහැ මේ හිතට. වැද්ද ගන්නෙ නැහැ. ඉඳුරන් හරහා තමයි මේ කෙලෙස් ඇවිස්සෙන්නේ. මම ඒ ඉඳුරන් ආරක්ෂා කරමින් ඉඳුරන් සංවර කරමින් වාසය කරනවා. එතකොට අර හිතේ තියෙන සංසිඳිච්ච බව, හිතේ තියෙන සාමකාමී බව, හිතේ තියෙන නිකලස් බව ආරක්ෂා වෙනවා. ඒ නිසා හිත කෙලෙසුන්ට තෙත් වෙන්න නොදී ඒ තුලින් පර නැගිච්ච ඊ타ම සියුම් සෝයක් සාමකාමී ගතියක් අභ්‍යාසයක සුඛයක් කියලා වචනයක් පාවිච්චි කරලා තිනවා. ඒ බඳු අභ්‍යාසයක වූ සුඛයක් කෙලෙසුන්ගෙන් තෙත් නොවූ මට්ටම නිසා හිත අත්විඳින සාමකාමී ගතියක්, ඇවිස්සිච්ච නැති ගතියක් මම දැන් භුක්ති විඳිනවා. ඊට පස්සේ දැන් ඔන්න තව ටිකක් ගැඹුරට යනවා. දැන් එපමණක් කළා සෑහීමටපත් වෙන්නේ නැතුව සීලෙන් විතරක් ඒ සීලේ මට්ටමින් සෑහීමටපත් වෙන්නේ නැතුව දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ තව පොඩ්ඩක් ඊළඟ පියවර කියලා දෙනවා. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරින් අහෝසින් ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී අහෝසින් සමින්ජිතේ පසාරිතේ සම්පජානකාරී අහෝසින් දැන් මේ විදිහට සති සම්පජඤ්ඤේ පවත්වන ආකාරය ගැන කියලා දෙනවා. ඒ කියන්නේ විවිධ වැඩ කටයුතු දැන් එදිනදා ජීවිතයේදී කරන්න සිද්ධ වෙනවා. වික්ෂුන් වහන්සේ නමක් වශයෙන් පින්නපාත යන්න, එහෙම නැත්නම් සිවුරු හොද ගන්න, ඊළඟට තවත් කෙනෙක් එක්ක කතා බහක නියැලෙන්න, එහෙමත් නැත්නම් බණ ටිකක් කියන්න, වතක් පිළිවෙතක් කරන්න. වගේ ඉතින් වික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ ජීවිතයේ තියෙන විවිධ කටයුතු වල උන්වහන්සේට නිරත වෙන්න සිද්ධ වෙනවා. ඒවා කරද්දී වෙන වෙන දේවල් කල්පනා කර කර වෙන තැනක අවධානය පවත්වමින් කරනවා වෙනුවට ඒ ඒ වැඩේට අවධානය දීලා ඒ ඒ වැඩේ ගැන සතිමත් වෙලා ඒ තුල සතියෙන් සම්පජඤ්ඤයෙන් යුක්තව කටයුතු කිරීම මේ කොටසදී ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් එතකොට ගිහි පින්වතුන්ගේ පැත්තෙන් කියනවා නම් එතකොට තම තමා වශයෙන් විවිධ කටයුතු වල නිරත වෙනවා වෙන්න පුළුවන්. අම්මා කෙනෙක් නම් සමහරවිට දරුවන් රැක බලා ගන්න කටයුත්තක්. දරුවන්ට උගන්වන කටයුත්තක්. එහෙම නැත්නම් ගෙදර දොරේ ඉවුම් පිහුම් කරන කටයුත්තක්. රාජකාරී කරන කෙනෙක් නම් රාජකාරී කරන තැනට යෑම ඒ සඳහා ඒ කටයුතු වල නිරත වීම, දුම්රියක බසයක ගමන් කිරීම. එහෙම නැත්නම් අපි හිතමු මේ වෙළඳ පොලකට ගමන් කිරීම. ඉතින් මේ වගේ දහසකුත් එකක් ක්‍රියාවන් අපිට යෙදিলা තියෙනවා, කරන්න සිද්ධ වෙලා තියෙනවා. යුතුයකම් ඉටු කරන්න ඉෂ්ට වෙලා තියෙනවා. ඉතින් එතකොට කොහොමද මේ බඳු යුතුයකම් ඉටු කරද්දී, Tamanගේ gedara dore වැඩපොළ කරද්දී, රාජකාරී කටයුතු වල නිරත වෙද්දී කොහොමද මේ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය අමතක නොකර ඒකට හානි නොවන අන්දමින් කටයුතු කරන්න. ඒ සඳහා තමයි සතිය පිහිටුවා ගැනීම ඊටාම වැදගත් වෙන්නේ. මේ දිනදා කටයුතු වලදීත් අපි සිහිය පවත්වන්න අවශ්‍යයි. මේ ඉඳගෙන භාවනා කරන අවස්ථාවේදී සක්මනේ භාවනා කරන අවස්ථාවේදී විතරක් නෙමෙයි අපි මේ භාවනා කළ යුත්තේ. ඒබඳු භාවනාවක් සාර්ථක වීම සඳහා එදිනදා කටයුතු වලදීත් අපි ටිකක් සිහියෙන් යුක්තව කටයුතු කරන්න උත්සාහන්ත වේ යුතුයි. ඉතින් ඒකයි මෙතනදී විස්තර කරන්නේ. ඉස්සරහා බලනකොට සිහිය පවත්වනවා. පැත්ත බලනකොට සිහිය පවත්වනවා. ඊළඟට අත දිගාරිනකොට අත හකුලවනකොට සිහිය පවත්වන්න උත්සාහත් වෙනවා. ඊට පස්සේ ඇඳුම් පැළඳුම් අඳිනකොට පළඳිනකොට ඒ ගැන සතිමත් වෙනවා. කනකොට බොනකොට සතිමත් වෙනවා. ඊළාට ඒ තියා මලමුත්‍ර පහ කරද්දී පවා සතියෙන් ඒ කටයුතු වල නිරත වෙන්න උත්සාහත් වෙනවා. ඉතින් ඒකාතකින් අපිට අතහරින්න කියලා ක්‍රියාවක් නැහැ. සියලුම ක්‍රියාවන් වලදී සතිය දියුණු වෙන අන්දමින් කටයුතු කරන්න දැන් මේ තැනත්තා උත්සාහත් වෙනවා. ඉතින් එතකොට පින්වත් මේකට මේ ගිහි පැවිදි කියලා ભેදයක් නැහැ. අපිට අවශ්‍ය මේ ආධ්‍යාත්මික ජීවිතයේ දියුණුවක් ලබන්න මේ අන්දමක ප්‍රතිපදාවක් පුරන්න අපිට සිද්ධ වෙනවා. ඒක ඒකාතකින් මේ භාවනාවටම විතරක් කියලා සීමා කරන්න බෑ. අපේ එදිනදා ජීවිතය අපි පරිහරණය කරද්දී ඒ ආගමානුකූල නැත්නම් ආධ්‍යාත්මික ජීවිතයකට සරිලන අන්දමකින් ඒ සියලු කටයුතු වලදී ඊට බාධාවක් නොවන අන්දමකින් ඒ වෙනුවට ඊට රුකුලක් ලැබෙන අන්දමකින් කටයුතු කරන්න අපි උත්සාහත් විය යුතු වෙනවා. දැන් මේ විදිහට දැන් කොටස් එකwidehatකින් තුනක් බුදුරජාන් වහන්සේ විශේෂයෙන් මෙතෙන්දී සඳහන් කරනවා අරියේන සීලක් හන්දේන සමන්නාගතු. අර කලින් කිව්ව ප්‍රාතිමෝක්ෂ සංවර සීලයත් ආජීව පාරිශුද්ධ සීලයත් එහෙම තවත් මේකතු කරොත් ප්‍රත්‍ය සංනිත්‍ය සීලයත් කියන ඒ සීලය පැත්තෙන් මේ භික්ෂුන් වහන්සේ සැලකිලිමත් වෙලා අය සීල් සිල්වත්ව කටයුතු කරන්න උත්සාහත් වෙනවා. ඉන්ද්‍රිය සංවරයෙන් සමන්නාගත. ඉන්ද්‍රයන් দমনය කරගෙන ඉන්ද්‍රයන් වල වැසූ පියන්පත් ඇතිව වාසය කරන්න උත්සාහත් වෙනවා. ඉන්ද්‍රිය සංවරයක් පවත්වනවා. අරියන සති සම්පජඤ්ඤයෙන් සමන්නාගත. එතකොට මේ ආර්ය වූ සති සම්පජඤ්ඤයක් දිනු කරන්න ඒ උත්සාහවත් වෙනවා. දැන් දැන් ඒතර ටික ටික දැන් ගැඹුරකට යනවා. දැන් ඉතින් ඊට පස්සේ මොකද්ද කියන්නේ? දැන් මේ පුළුවන් තරම් හුදේකලා වෙනවා. ග්‍රාම වාසයෙන් ඉවත් වෙලා ඒ පුළුවන් තරම් අනිත් අයව ඇසුරු කරමින් එයත් එක්ක අල්ලාප සල්ලාප වල යෙදෙමින් ඒ බඳු ඒ ඝනසංගමිකා ඝනසංගනිකාරාමයකට යන්නේ නැතිව අපි කොහොමද ටිකක් හුදකලා වෙන්නේ? තමන් මෙතට අවධානය අරගන්නේ කොහොමද? ඒ සඳහා ඔන්න එක්ක ආරණ්‍යයකට යනවා නැත්නම් රුක්ෂ මූලයකට යනවා, ශුන්‍යාගාරයකට යනවා. ඊළඟ පොඩ්ඩක් මේ හුදකලා වෙලා තමන් දිහා බලන්න. තමන්ගේ හිත දිහා බලන්න දැන් ඔන්න උත්සාහත් වෙනවා. දැන් ඉතින් භාවනාව පටන් ගන්න. ඉතින් ඒක තමයි දැන් මේ නිසීදි පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා දැන් මේ පළඟක් බඳලා වාඩි වෙලා නාසිකාග්‍රය අසල සිහිය පවත්වමින් දැන් ඉතින් ඉඳගෙන කරන භාවනාවක් පටන් ගන්නවා. දැන් එතකොට මේකෙත් පළවෙනි කොටස වශයෙන් පෙන්වන්නේ නීවරණ පහ දුරු කරපු ආකාරය. කියන්නේ දැන් හිත හකුලවන, හිත පෙළන, නිවන අවුරුවන නීවරණ පහක්. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා වශයෙන් නීවරණ පහක් ධර්මයේ පෙන්ලා දීලා තියෙනවා. ඒ නීවරණ වලින් හිත මෑත් කරගෙන නීවරණ සමනය කළා හිත පවත්වන්න උත්සාහත් වෙනවා. ඒක අතකින් කියන්නේ මේ සමාධියක් වඩනවා කියන කාරණේ. අපි දන්නවා හිත යම් හෝ ඉදිරිපත් කරගත් අරමුණකට නැවත නැවත නංවන නංවන්න ඒ හිතේ තියෙන වික්ෂිප්ත භාවය, විසිරිච්ච භාවය අඩු වෙලා ඒ අරමුණේ හිත එකඟ වෙන්න පටන් ගන්නවා. අපි හිතමු අපි ආශ්වාස ප්‍රශ්වාස අරමුණක් නම් තෝරගත්තේ. ආශ්වාසයක සිහිය පවත්වමු. ප්‍රශ්වාසයක සිහිය පවත්වමු. ආශ්වාසයක සිහිය පවත්වමු. ප්‍රශ්වාසයක සිහිය පවත්වමු. හිත එතකොට ආයෙත් පිටත යනවා ආයෙත් ගනලා ආශ්වාසයේ සිහිය පවත්වනවා. ඉතින් මේ විදිහට එක්තරා අන්දමක පරිශ්‍රමයක් දරන්න දරන්න උත්සාහයක් කරන්න කරන්න වීරයක් පවත්වන්න පවත්වන්න හිතේ ඒකාග්‍රතාවය ගොඩ නැගිලා එනවා. යම් හෝ අවස්ථාවක ඒබඳු ඒකාග්‍රතාවයක් හිත තුල ගොඩ නැගුණා නම් අර කාමච්ඡන්ද නීවරණය යටපත් වෙනවා. ඊට පස්සේ මේ දියුණු වෙච්ච ඒකාග්‍රතාවයමත් පාදක කරගෙන දැන් මේ අරමුණ හොඳට විමසලා බලනවා. මේ අරමුණ විමසීම හරහා එයාගේ හිතේ දෙගිඩියාවක් දැන් නැහැ. හොඳට ඒකේ විස්තර පේනවා. එතන අන්න ඒ ਵਿਚාරය කියලා කියන නැත්නම් විමසා බැලීම කියන මේ ගුණය හරහා මේ කුසලතාවය හරහා විචිකිච්ඡාව කියන ඒ නීවරණය යටපත් වෙනවා. ඊට පස්සේ මේ අරමුණටත් නැවත නැවත හිත නංවනවා. දැන් ආයිත් ආශ්වාසයක් මත වෙනවා, ආයිත් ආශ්වාසයක් මත වෙනවා, ආයිත් ආශ්වාසයක් මත වෙනවා. මතුවෙන මතුවෙන ආශ්වාසයට, මතුවෙන මතුවෙන ප්‍රශ්වාසයට නැවත නැවත හිත යොදමින් කටයුතු කිරීම නිසා හිතට නිින්දට යන්න කුසීත වෙන්න අවස්ථාවක් නැහැ. හිත නිරන්තරයෙන්ම සක්‍රියව පවත්වන්න සිද්ධ වෙනවා. ඒතර මෙන්න මේ විතර්කය කියන ගුණය හරහා, ඒ කුසලතාවය හරහා අර තීන මිද්ද නීවරණය යටපත් වෙනවා. ඊට පස්සේ දැන් ඉතින් මේ කටයුත්ත හොඳින් කරනවා නම් කායික සැහැල්ලුවක්, කායික සුවයක්, සැපයක් භුක්ති විඳිනවා. ඉතින් එතකොට ඇත්තරම හිත විපිරිසර වෙන්න, Tamanට Taman නෝක් අඩු කියන්න, වික්ෂිප්ත වෙන්න අවස්ථාවක් නැහැ. බොහොම සුවපත් සිතක්. සැහැල්ලු වෙච්ච කයක් තමයි තියෙන්නේ. එතකොට සුඛිත මුදිත වෙච්ච తත්වය නිසා උද්දච්ච කුච්ච කියන මේ නිවරණ දෙක ඉවත් වෙනවා. දැන් ඒතකොට හිතේ තියෙන්නේ සතුටක්. හිතේ තියෙන්නේ ප්‍රීතියක්. එහෙනම් ප්‍රීති සහගත තත්වයකදී ව්‍යාපාද නීවරණේ ඉඩක් නැහැ. එහෙනම් ව්‍යාපාද නීවරණයත් යටපත් වෙනවා. ඉතින් ඔන්න යන්දමින් අපි තුල මේ ධානාංග පහක් එහෙමත් නැත්නම් සමාධි ලක්ෂණ පහක් කුසලතාවයන් පහක් දිනු වෙන්න දිනු වීම දිනු වෙන්න අර කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියලා කියන මෙන්න මේ නීවරණ පහ යටපත් වෙනවා, ඒවා ඈත් වෙනවා. ඒ වෙනුවට අර ධානාංග පහක් හිත තුල ඔප්නං වෙන්න පටන් ගන්නවා. හිත තුල වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් ඒකේ ගැඹුරු මට්ටම කියලා දෙනවා. සෝ ීමේ පංච නීවරණේ පහය චේතසෝ උපක්ඛිලේසේ පඤ්ඤාය දුබ්බලීකරණේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහාසින්. දැන් එතකොට මේ නීවරණ පහ ඉවත් කළා. ඒවා නිසා තමයි හිත කිලිට වෙලා තිබුණේ. දැන් ඉතින් මේ විතර්කය සහිත, ਵਿਚාරය සහිත, ප්‍රීතියක්, විවේකයක් සහිත, සුඛයක් සහිත, සැපයක් සහිත මේ ප්‍රථම ධානයේට සමවැදී වාසය කළා. ඒතකොට දැන් හිත සමාධිමත් කරගත්තා. ඒ සමාධි සුවයෙන් දැන් ඉන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ යෝගාවචරයට තේරුණා කාලයක් වඩනකොට මේ විතක්ක ਵਿਚාර කියන දෙක ටිකක් නීවරණ වලට කිට්ටුයි හිත චංචල කරනවා. ඒ නිසා ඒ දෙකත් ඉවත් කළා තව ටිකක් හිත සංසුන් කරගෙන හොඳට ඒකාග්‍රතාවය වැඩි කරගෙන සමාධිය දියුණු කරගෙන ඉන්න පුළුවන් නම් හොඳයි කියලා තේරීම නිසා අර විතක්ක ਵਿਚාර කියන දෙකත් අත්හැරලා දැම්මා. දැන් ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ බඳු චෛතසික තුනක් සහිතව ධානාංග තුනක් සහිතව දෙවන ධානයට සමවදින්න අවස්ථාව සැලසුණා. ඊට පස්සේ ප්‍රීතිය කියන එකත් ඕලාරික බව ටිකක් රළු බව තේරලා ඒකත් සමනය කළා. ඒකත් ඉවත් කළා. දැන් බොහොම තෘප්තිමත් වෙච්ච ගතියක්. ලද දෙයින් සතුටු වෙන ගතියක්. සතුටක්, සැහැල්ලුවක් සහිතව වාසය කරන්න උත්සාහත් වෙනවා. ඒකාග්‍ර වෙච්ච හිතක් තියෙනවා, සතුටු සහගත බවක් තියෙනවා. ඒ සුඛ ඒකාග්‍රතාව සහිත තුන්වන ධ්‍යානයට දැන් උත්සාහත් වෙලා ඒක සාර්ථක වෙනවා. ඊට පස්සේ යාට තේරෙනවා මේ සැපය කියන එකත් ටිකක් රළුයි. ඊට වඩා හොඳයි උපේක්ෂාව. උපේක්ඛා ඒකාග්‍රතාව සහිත ඔන්න හතරවෙනි ධ්‍යානයකට සමවැදී වාසය කරන්න උත්සාහත් වෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් මේ භික්ෂුන් වහන්සේ ටිකින් ටික තමන් තුළ සීලය පරිපූර්ණ කරගත්තා. ඊට පස්සේ සමාධිය පරිපූර්ණ කරගත්තා. ඒ සමාධියේ සෑහෙන දුරකට පැමිණියාට පස්සේ දැන් ඊට පස්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගත උපක්ඛිලේසේ මුදු බුහුතේ කම්මනීය තිතේ ආනංජප්පත්තේ ආසවානං khය ඥානාය චිත්තං අබිනින්නාමේසින් දැන් එතකොට මේ හිත සෑහෙන දුරට දියුණු කරපු මට්ටමකදී තමයි දැන් අර ආශ්‍රවයන් ඡය කිරීම සඳහා හිත යොමු කරන්න. එහෙම මේ ආශ්‍රවයන් මොනවද කියලාවත් වැටහෙන්නේ හිත තුල තියෙන කෙලෙස් හඳුනාගෙන ඒවා දුරු කරන්න ඒ අවශ්‍ය කරන පදනම කුසලතාවය ඒ ටික සකස් වෙනකන් ඉතින් මේ වැඩේ කරන්න බෑ කියලා කියන්න පුළුවන්. එහෙනම් අපි ඒ මුලින් හොඳට සීලයක් සමාදන් කරලා සීලය පරිපූර්ණ කරමින් ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරයක් පවත්වමින් තවදුරටත් සතිය සම්පජඤ්ඤය දියුණු කරමින් ඊට පස්සේ සමාධියක් දියුණු කරමින් කටයුතු කරන ආකාරය එහෙනම් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ටිකක් දීර්ඝව විස්තර කරලා තියෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මෙතන තියෙනවා ප්‍රතිපදාවක්. මේක මේක පාඩම කරන වැඩක් නෙමෙයි. පියවරෙන් පියවර කරන ප්‍රතිපදාවක් මෙතන තියෙනවා. ඒ ඒ ප්‍රතිපදාව තමයි එකwidehatකින් හෙලි කරලා තියෙන්නේ. දැන් අර කලින් පිළිතුරු වල නම් ඒ ප්‍රතිපදාව සැකෙමින් තමයි දේශනා කරලා තියෙන්නේ. නමුත් මේ පස්වෙනි පිළිතුරේ දීර්ඝ වශයෙන් පරිපූර්ණ වශයෙන් මේ ප්‍රතිපදාව හෙළි කරලා තියෙනවා. ඒ තුල ශික්ෂාකාමී වීමක් අන්තර්ගත වෙනවා. සීලෙන් ශික්ෂාකාමී වීමක්. සීල ශික්ෂාව ගැන කියවෙනවා. ඊට පස්සේ සමාධි ශික්ෂාව ගැන කියවෙනවා. ඊට පස්සේ දැන් තමයි මෙන්න මේ ප්‍රඥා ශික්ෂාව ගැන සඳහන් වෙන්නේ. ඒ කියන්නේ දැන් කෙලස් තවන වීරයකින් කටයුතු කරනවා. කෙලස් හටගන්නේ කොහොමද කියලා දැනගන්නවා. චිත්තානුපස්සනාවක් ධම්මානුපස්සනාවක් වැනි සූක්ෂම මට්ටමේ කෙලස් හඳුනාගෙන ඒවට ඉඩ නොදී ඒවට වහල් නොවි කෙලස් ප්‍රහාණය කරමින් ජීවත් වෙන්න උත්සාහත් වෙනවා. ඉතින් ඔය වගේ මට්ටමකදී එකතකින් කියන්න පුළුවන් මේ සතර සතිපට්ඨානයන් ප්‍රබලාන්දමකින් දියුණු අන්දමකින් වඩනවා කියලා කියන්න පුළුවන්. මොකද දැන් ඊට පස්සේ සඳහන් වෙන්නේ ඉදන් දුක්ඛන්ති යදා භූතං අබ්බඤ්ඤාසි. දැන් මෙන්න මේ දුකක් තියෙනවා කියලා තේරුම් ගත්තා. දැන් එතකොට මේ පෙන්නන දුක මගේ දුක නෙමෙයි. මට අයිති දුකක් නෙමෙයි. මේ ඇවිල්ලා දුක. එතන ඔන්න ඔතන තියෙනවා ඊටාම ලස්සන කාරණාවක්. ඊටාම වැදගත් කාරණාවක්. එතකොට මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරද්දී ඒ යෝගාවචරය එක්තරාන්දකින් මුලින්ම ඊට වමනා කරන පසුබිම සකස් කරගෙන තියෙනවා. වමනා කරන කුසලතාවයන් දියුණු කරගෙන තියෙනවා. ඒකාග්‍ර වෙච්ච මනසක් ඊට පස්සේ සතිමත් බවක් සම්පජඤ්ඤයක් ඊළඟට සියල්ල ආරක්ෂා කරන ඉබඳු මේ සිල්වත් බවක් දැන් ඉතින් ඒකාග්‍ර වෙච්ච සමාධිමත් වෙච්ච හිතක් මෙන්න මේ මූලික සුදුසුකම් ටික සකස් වුණාට පස්සේ දැන් ඉතින් එයා මේ හිත ගැන තව දුරටත් පරීක්ෂාකාරීව බලනවා ඉතින් ඒකට උමනා කරන ඒ මූලික සුසුකම් ටික තමයි අර සැකවීම සඳහන් වෙන්නේ. සමාහිතේ චිත්තේ. දැන් හිත සමාධිමත්. හොඳ පැහැදිලි ගතියක් තියෙනවා හිතේ. පරිසුද්ධේ. හොඳට පිරිසුදුයි. පරියෝදාතේ. හරියට නිකන් පිරිසුදු මේ වස්ත්‍රයක් වගේ. එච්චරට හොඳට පිරිසුදු බවක් තියෙනවා. අනංගනේ. මෙවෙන් නැහැ කිසිම ව්‍යාකූලත්වයක්. කෙලසුන් වලින් තෙත් වීමක් නැහැ. කෙලසුන් ඈත් කරලා තිනවා. විගතුපක් කිලේසේ. මුදු බොහෝතේ ඊටාම මුරුදු අන්දමක ඕන පැත්තකට හරවන්න පුළුවන් අන්දමකට කම්මනීය ඕනම කට ක්‍රියාවක් කටයුත්තක් කාර්යයක් කරගන්න පුළුවන් මට්ටමකට දැන් මේ හිතපත් වෙලා තියෙනවා. හිතේ හිත නිකන් නතර වෙලා වගේ තියෙනවා ආනෙන්ජප්පත්තේ නොසැලෙන සත්වයකට හිතපත් වෙලා තියෙනවා ඉතින් එතකොට එක අතකින් කියන්න පුළුවන් දැන් මේ සමාධියක් හරහා හිත එබඳු මට්ටමකට අරගෙන තවත් ඉතින් ගැඹුරකට ගියොත් අපි තුන් සතිපට්ඨානයක් කරහා හිතේ නොසැලෙන තත්වයකට අරගෙන. හැබැයි මේ තාම සියලු ආශ්‍රවයන් ඡය වෙච්ච මට්ටමක් නෙමෙයි. හැබැයි తాවකාලිකව යම්කිසි සහනයක් භුක්ති විඳිනවා. తాවකාලික විමුක්තියක් මේ නිදහසක් ඒ යෝගාවචරය භුක්ති විඳිනවා. ඉතින් එතකොට තේරෙනවා දැන් ඔන්න හිත නිකන් නතර වෙලා. හිත තුල හොඳ සමාධිමත් ගතියක් දියුණු වෙලා. හිතේ පැහැදිලි බව වැඩි වෙලා. හිත නතර වෙලා. හිතෙන් කෙලස් ඉවත් වෙලා ඕන වැඩකට යොදන්න පුළුවන් හැකියාවක් හිත තුළ මතුවෙලා. දැන් ඔන්න වගේ මට්ටමකදී යාට තව දුරටත් මේ දුක හඳුනා ගන්න දුක තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට මේ දුක කියලා කියන්නේ මහා බරපතල මේ මේ මරණීය වේදනාවක් කියලාම කියන්න බෑ. මේ දුක කියන්නේ බොහොම සරල දුකක් වෙන්න පුළුවන්. සමහර විට හිතේ පහළ වෙන නොසන්සුන් ගතියක්. එහෙම නැත්නම් හිතේ තියෙන එක්තරා අන්දමක අප්‍රුප්තිකර බවක්. හිතේ තියෙන පුංචි ආතතියක්. හිතේ තියෙන මේ වර්තමාන මොහොතේ සෑහීමකටපත් නොවීමක්. ඒ වගේ ඊටාම සියුම් මට්ටමක වුණත් දුකක්. ඒ යෝගාචරයට හඳුන ගන්න පුළුවන් නම් ඒක හුදෙක් දුකක්. ඒක මගේ දුක නෙමෙයි. ඒ දුක මම නෙමෙයි. ඒ ඇවිල්ලා හුදෙක් දුකක්. කියලා අන්න ඉදන් දුක්ඛන්ති පජානාති. යථා භූතං අබ්බඤ්ඤාසෙ. මෙන්න දුකක් තියෙනවා. කියලා අන්න ඒ තැනැත්තා යෝගාවචරය හඳුන ගන්නවා. මේ වෙලාවේදී මේ මොහොතේදී යම්කිසි අසහනකාරී ගතියක්, යම්සි අප්‍රුප්තිකර බවක්, යම්කිසි දුකක්, යම්සි පිළීමක්, යම්සි පීඩාවක්, අසහනකාරී බවක් දැන් මේ මොහොතේදී, මේ හිතේ, මේ දැන් පහළ වෙලා තියෙනවා කියලා දැනගන්න. ඊට පස්සේ තමයි යා බලන්නේ මොකද්ද මේකට හේතුව? අයන් දුක්ඛ සමුදයෝති යතහ භූතං අබ්බඤ්ඤාසි. මෙන්න මේකට හේතුව මොකද්ද? කොහොමද මේක ඇති වෙලා තියෙන්නේ? කියලා දැන් අන්න යෝනිසෝ මනසිකාරයක් පාවිච්චි කළා. මේ පහළ වෙලා තියෙන අසහනයට හේතුව මොකද්ද? පහළ වෙලා තියෙන අතෘප්තිකර බවට හේතුව මොකද්ද? මොකද්ද මට තියෙන ආසාව? මොන ආසාවක් තෘප්තිමත් නොවීම නිසාද මේ දුකක් පහළ වෙලා තියෙන්නේ? අසහනයක් පහළ වෙලා තියෙන්නේ. කියලා එහෙමනම් මේ දුකට හේතුව එහෙමනම් ඒ යෝගාචරය හඳුන ගන්න. ඉතින් දුකට හේතුව හඳුනාගත්තා නම් කියන්නේ ආසාවක් තණ්හාවක් කියන ඒ ප්‍රතිඵලය නැත්නම් ඒ පිළිතුර අපිට ලැබුණා නම් ඊළඟට කරන්න තියෙන්නේ හේතුව අයින් කරන්නයි. ඒ ආසාවෙන් හිත නිදහස් කරගන්න. ආසාව තෘප්තිමත් කරන්න ආසාවට අනුව වැඩ කරන්න යනවා වෙනුවට තණ්හාවේ දාසයක් වෙනවා වෙනුවට තණ්හාව අතහැරලා දාන්න. ආසාව පැත්තකින් තියන්න. අන්න යෝගාචර උත්සාහත් වෙනවා. එතකොට හිත අපි තුමු චිත්තානුපස්සනාවක් නම් යෝගාවචරය වඩන්නේ හිතට පහළ වෙන සිතුවිල්ලක් කියලා කියන්නේම දුකක්. මොන දැන් දුකක් පහළ වුණා කියලා එයා තේරුම් ගත්තා. ඉතින් ඒ ඒ දුක පහළ වෙන්න යම්සි හේතුවක් තියෙන්න ඕනේ. මොකක් හරි සම්බන්ධයෙන් තමන්ගේ හිතේ අපි තුමු අපේක්ෂාවක් තියෙනවා. අපි තුමු යම්සි කෙනෙක් රාජකාරී කටයුත්තක නිරත වෙන කෙනෙක් යම්සි උසස් වීමක් බලාපොරොත්තු වෙනවා. එතන ආසාවක් තියෙනවා. බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් එතකොට තාම අනේ මේක ලැබුණේ නෑනේ කියලා ඔන්න හිතේ අසහනයක්. හිතේ පහළ වුණා නම් ඒ තුලින් යම්සේ අපිටම ආතතියක් ගොඩ නැගුණා නම් බරක් හිතට පැමිණියා නම් අන්න ඒක දුකක්. ඒකට හේතු ගන්න විමසලා බලද්දී එයාට වැටහෙන්න පුළුවන් දැන් මේ තියෙන ආසාවක් තියෙනවා. මට මේ தත්ත්වය ඉල්ලනවා මම. මේ හිත ඇතුලේ නිකන් ඒකට නැඹුරු වෙච්ච ගතියක් තියෙනවා. මේක තමයි දුක. මේකට තමයි දුකට හේතුව කියලා එහෙනම් මේ දුකත් දුකට හේතුවත් එයාට වැටහෙන්න පුළුවන්. ඉතින් ඒකාතකින් අපි මේව දේවල් ප්‍රාර්ථනා කළ පමණින් අපේක්ෂා වෙච්ච පමණින් ඒවා ඉෂ්ට වෙන්නේ නැහැ. ඒවට උමනා කරන හේතු සම්පාදනය කරන්න ඕන උසස් වීමක් ගන්න. ඉතින් ඒ නිසා සමාවට මේ මේ තැනත්තා නුවණින් තේරුම් අරගෙන මේක මේ ප්‍රාර්ථනා කර කර හිටියා හරිය කියලා හිටියා හරියන්නේ නැහැ. මේවා ප්‍රාර්ථනා කරන්න ගියාම හිතරත් හරි බරක්. ඒ වෙනුවට මම මගේ වැඩේ කරනවා. නිවැරදිව මම කටයුතු කරනවා කියලා ඒ තීරණය අරගෙන නිවැරදිව කටයුතු කරන පැත්තට විතරක් නැඹුරු වුණා නම් හිතට අනවශ්‍ය බරක් දෙන්නේ නැතිව අපේක්ෂා වලින් බලාපොරොත්තු වලින් හිත බර කරන්නේ නැතුව එයා දැන් ඒ ටික පැත්තකින් තියෙනවා. මේ ආසාව පැත්තකින් තියෙනවා. අපේක්ෂාව පැත්තකින් තියෙනවා. තණ්හාව පැත්තකින් තියෙනවා. භව තණ්හාව ඉවත් කරනවා. ඉතින් එතකොට අන්න දුක්ඛ සමුදය ප්‍රහාණයක්. මේ ප්‍රායෝගික ජීවිතයේදී අපි මේ භාවනා කරනවා කියලා 아무තු දුකක් ගැන නෙමෙයි කතා කරන්නේ මේ දිනදා ජීවිතේම දුක ඒ විවිධ තණ්හාවේ ප්‍රභේද හරහා මතුවෙන්න පුළුවන්. කාම තණ්හාවේ ප්‍රභේද අපිට ලස්සන රූපයක් බලන්න තියෙන උමනාව, ගීතයක් අහන්න තියෙන උමනාව, ඉමිහිරේ සුවඳක් ආග්‍රහණය කරන්න තියෙන උමනාව, රසයක් භුක්තිඳ ගන්න තියෙන උමනාව, යම්කිසි මිහිරි සුමුදු ස්පර්ශයක් ලබන්න තියෙන උමනාව ඉතින් මේ ඔක්කොම එකwidehatකින් කාම තණ්හාව. ඊළඟ අපිට උසස් වීමක් ලැබීමේ තියෙන උමනාව. එහෙමත් නැත්නම් කීර්තියක් දිනු කරගන්න තමන්ගේ කීර්ති රාවයක් පවත්වන්න තියෙන උමනාව, කැපී පේන්න තියෙන උමනාව. මේ ඔක්කොමත් ඉතින් කාම තණ්හාව කියලා කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් භව තණ්හාවක් වශයෙන් මට අරයා වෙන්න ඕනේ මට මෙයා වෙන්න ඕනේ මට මේ தත්තරපත් වෙන්න මට සෝවාන් වෙන්න ඕනේ මට රහත් වෙන්න ඕනේ එහෙමත් නැත්නම් මට පෝසත් වෙන්න ඕනේ මේ විදිහට හැමතිස්සම අර මේ මොහොත අපිට අහිමි වෙලා මේ මොහොත ගැන අප්‍රපතිමත් බවක් ඇති වෙලා හැමතිස්සම නිකන් ඊළඟ තත්වයක් ප්‍රාර්ථනා කරන ගතියක්. ඊළඟ තත්වයකට නැඹුරු වෙච්ච ගතියක්. ඊළඟ තත්වයකට යොමු වෙච්ච ඇල වෙච්ච ගතියක්. භව නෙත්‍යයක්, භව තණ්හාවක්. අපේ හිතේ ක්‍රියාත්මක වෙනවා නම් එතන තියෙන අප්‍රෘප්තිකර බවක්. ඒ ඔවා එහෙනම් අපි හඳුනා ගන්නවා. නැත්තම් මේ தത്വයට දැන් අපි වෛර කරනවා නම් මේකෙන් මම ඉක්මනට පැනලා දුවන්න හදනවා නම් ගැලවෙන්න හදනවා නම් එතන තියෙන්නේ විභව තණ්හාව. ඔන්න ඔය එකාතකින් අපි එදිනදා ජීවිතයේ කටයුතු කරද්දී මේ තණ්හාවේ විවිධ පැති අපි තුල ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අපේ හිතේ පහළ වෙන සිතුවිල්ලක් ගානේ අපිට පොඩ්ඩක් මේ තණ්හාවේ සෙවණැලි, තණ්හාවේ ඡායාව මේකේ තියෙනවද කියලා පොඩ්ඩක් විපරම් කරලා බලන්න පුළුවන්. හැබැයි ඒවා තේරුම් ගත්තනම් අපිට ඒ ඒබඳු සිතුවිලි වලට බෑ තවදුරටත් අපේ මුලා කරන්න. ඒ හරහා එනම් හිත තුළ නුවණක් දියුණු වෙනවා. ඒ නුවණ නිසාම දැන් මේ තණ්හා බරික සිතුවිලි හිතෙන් ඉවත් වෙනවා. දැන් ආයෙත් තණ්හාව ෂය වුණා, දුක දුරු වුණා. දැන් අන්න නිවීමක්, සැනසීමක්, සැහැල්ලුවක්. හිතේ සාමකාමී ගතියක්. බර අඩුවීමක්, සැහැල්ලු වීමක්, හිත නැවතත් පැහැදිලි වීමක්. තැම්පත් වීමක්, හිත නතර වීමක්. ඔන්න ඔය වගේ ලක්ෂණ ඔන්න දුක්ඛ නිරෝධයක් සම්බන්ධයෙන් යෝගාවචරයක් අත්දකිනවා. ඉතින් එතකොට මේ දේ, මේ ක්‍රියාව නැවත නැවත සිය දහස් වාරේ කරන්න සිද්ධ මේ හිත දිහා බලබල ඒ ඒ තැනදී, ඒ ඒ අවස්ථාවේදී කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් එන්න බඳු ප්‍රතිපදාවක් ආරෂ්ඨාංග මාර්ගයේ වශයෙන් හඳුනා ගන්න පුළුවන්. සීල ශික්ෂාවක්, සමාධි ශික්ෂාවක්, ප්‍රඥා ශික්ෂාවක් වඩමින් හැකිතාක් හිත සංසුන්ව නිර්වුල්ව පැහැදිලිව නිවලා තපවත්ව ගන්න සාමකාමීව පවත්ව ගන්න මේ තනත්තා දරන ප්‍රතිපදාව. දැන් ඒ විදිහට කටයුතු කරද්දී සමහර විට තාමත් ඇයි මේ හිත ඇවිස්සෙන්නේ? තාමත් ඇයි මේ හිත රාගරක්ත වෙන්නේ? තාමත් ඇයි මේ හිත දැවෙන්නේ? කියලා එහෙනම් පොඩ්ඩක් එයා විමසිල්ලෙන් බැලුවොත් එයාට තේරෙනවා මේ යට තාම අපිරිසුදු ස්වභාවයක් තියෙනවා. ඒක නිකන් නිදාගෙන වගේ තියෙන, සැඟවිලා තියෙන. අක්‍රීයව තියෙන. හැබැයි යම් හෝ හේතු සකස් වුණාම නැවතත් එයා සක්‍රිය වෙනවා. එවනම් මෙන්න මේ හිත ඇතුලේ තියෙන මේ අනුසය ස්වභාවයක්. එමත් නැත්නම් හිත නැවත නැවත මේ කෙලෙස්ම ඇසුරු කරන්න ගිහිල්ලා ඒ වටම නිකන් තත්වගත වෙච්ච ස්වභාවයක්. මණ්ඩි බහැගත්තු ස්වභාවයක්. ආශ්‍රවයක්. මේ හිත තුල ක්‍රියාත්මක වෙනවා. කාමාශ්‍රවයක්, භවආශ්‍රවයක්, අවිජ්ජාශ්‍රවයක්. මේ හිත තුල ක්‍රියාත්මක වෙනවා. ඒ නිසාම හිත නිකන් තියෙද්දිත් නැවතත් ඔන්න රාග නිශ්රිත රූපයක් හිතේම වෙනවා. එහෙම නැත්නම් හිත කැමති යම්සේ අරමුණක් නැවතත් ඔන්න චිත්ත රූපයක් වශයෙන් හිතේම වෙනවා. එහෙම නැත්නම් හිත අකමැති, හිත ගැටිච්ච, හිතේ ද්වේෂයක් පහළ වෙච්ච යම්සේ කෙනෙක් ගැන ඔන්න පුජ්‍යලයක් හදාගෙන ඔන්න හිතේ පහළ වෙනවා. ඉතින් ඒකාතකින් එතකොට මේ ආශ්‍රවයන්ගේ සක්‍රිය වීම නැවතත් අර නිකන් අක්‍රියව පැවතිච්ච ගිනි කන්දක් නැවතත් සක්‍රිය වුණා වගේ. කලින් නම් නිකන් අපි හිතුවේ මේකේ හිම ටිකක් වැටිලා හරිම දැන් නිවිච්ච ගිනි කන්දක් කියලා. නමුත් එක පාටම ඔන්න අවදි වුණා. එක පාටම සක්‍රිය වුණා. එක පාටම පුපුරන්න පටන් ගත්තා. එක පාටම ඔන්න ලෝදිය ගලන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඇතුළ නිශ්ශබ්ද නෑ තාම. ඇතුළ සම්පූර්ණ 100%ක් පිරිසුදු නෑ. ඇතුළ ආශ්‍රවයන් සහිතයි. ඇතුළ අපිරිසුදුයි. ඒවා නිකන් අක්‍රියව සැඟවිලා නිදිගෙන තිබිච්ච කෙලෙස් ස්වභාවයක්. එහෙමනම් යෝගාවචරය මෙන්න මේ ටිකත් ඉවත් කරන්න අවශ්‍යයි නේද කියලා එක්තරා අන්දමක තව ටිකක් සියුම්ව මේ හිත දිහා බලන්න. එයා උත්සාහන්ත වෙනවා. අයන් ආසවාති යතහ භූතං අබ්බඤ්ඤාසින්. ඉතින් මේ විදිහට මේ ආශ්‍රවයන් ගැන තේරුම් ගනිමින් ආශ්‍රවයන් දුරු කරන ප්‍රතිපදාවක් එයා අනුගමනය කරන්න උත්සාහත් වෙනවා. ඉතින් ඒකට ඇත්තටම බුදුරජාන් වහන්සේ ඔය සබ්බාසව සූත්‍රය වැනි සූත්‍ර දේශනාවලදී ඒ ආශ්‍රවයන් දුරු කරන විවිධ ක්‍රම ඒක භවනා පමණක් නෙමේ තවත් විවිධ උපක්‍රම ප්‍රතිපදාවක් වශයෙන් කායික මානසික දියුණුවක් වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ බඳු විවිධ උපක්‍රම අනුගමනය කරමින් මේ ආශ්‍රවයන් දුරු කරන්න මේ ස්වාමින් වහන්සේ නැත්නම් මේ යෝගාවචරය උත්සාහත් වෙනවා. ඉතින් එතකොට තේරෙනවා දැන් ටිකක් කාමාශ්‍රවය අඩු වෙච්ච ගතියක්. දැන් ඉස්සෙල්ලා තරම් හිතට වද දෙන්නේ නැහැ. ඉස්සෙල්ලා තරම් හිතේ කාම අරමුණු පහළ වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා තරම් හිත අසහනකාරී වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා තරම් ඉදිරියේදී තියෙන දේවල් මතක් කර කර මතක් කර කර හිත හිතට බරක් වෙන්නේ වද දෙන්නේ දැන් නැහැ. ඊළඟට හිතේ නිකන් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදාගෙන එහෙම පැටලිච්ච ගතියක් මුලා වෙච්ච ගතියකුත් නැහැ. ඉතින් ඒ කියන්නේ අර පොඩ පොඩ මේ කාමාශ්‍රව කාමාශ්‍රවේ අඩුවීමක්. පොඩ පොඩ භවආශ්‍රවේ අඩුවීමක්. පොඩ පොඩ අවිජ්ජාශ්‍රවේ අඩුවීමක්. අන්න ඒ යෝගාවචරය තේරුම් ගන්නවා. දැන් විශේෂයෙන්ම මේ අවිජ්ජාශ්‍රවයට එනකොට තමයි අතන මේ ප්‍රශ්නයට අදාළ කොටස් අපිට නැවතත් පොඩ්ඩක් මතක් කරගන්න පුළුවන් වෙන්නේ. එවං කෝමේ ආවසෝ ඥානතෝ එවං පස්සතෝ ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසු අහිංකාර මමින්කාර මානානුසයා සමූහතාති. දැන් එතකොට මේ විදිහට හිත දිහා බලාගෙන කටයුතු කරද්දී අහිංකාර මමින්කාර මානානුසයා කියලා කියන්නේ ඒ කියන්නේ මේ සිතුවිලි හරහා කොහොමද මමෙක් හදන්නේ? නැත්නම් හිතේ පැමිණෙන සංඥාවන් හරහා කොහොමද මමෙක් හදන්නේ? පුජ්‍යල භාවයක් හදන්නේ. නැත්නම් මේ කය අරමුණු වෙනකොට ඒක ආශ්‍රයෙන් කොහොමද කෙනෙක් හදන්නේ? පුජ්‍යලයක් හදන්නේ? මමෙක් හදන්නේ? වේදනාවන් ඇසුරු කරනකොට ඒ හරහා කොහොමද කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදන්නේ? යමක් දකිනකොට, අහනකොට, රස විඳිනකොට, ආග්‍රහණය කරනකොට, විඳ ගන්නකොට, හිතනකොට කොහොමද ඒ තුලින් මමෙක් හදන්නේ? පුජ්‍යලයක් හදන්නේ. ඉතින් එතකොට මෙන්න මේ සත්ත්ව පුජ්‍යල භාවයක් තනන ආකාරය ඒ පහළ වෙන සිතුවිලි වලින් ඒ බඳු සත්වපුජ්‍යල භාවයකට පොහොර දාන ආකාරය. ඉන්නවා එක්කෙනෙක් ඔන්න මම අතීතෙත් හිටියා දැනුත් ඉන්නවා. අනාගතෙත් ඉන්නවා කියලා නිකන් අර ඒත්තු ගන්නවන අන්දමේ සිතුවිලි. මුලා කරන්න හදන සිතුවිලි. කෙනෙක් ඉන්න බවට තහවුරු කරන්න හදන සිතුවිලි. මමත්වයක් පෝෂණය කරන සිතුවිලි. අන්න ඒ වගේ දෙයක් සියුම්ම මනම් හඳුනා ගන්න සිද්ධ වෙනවා. ඒක මේ හිතේ රාගයක් පහළ වුණාම හඳුනා ගන්නවා වගේ නෙමෙයි. හිතේ ද්වේෂයක්, ඊර්ෂාවක් පහළ වුණාම හඳුනා ගන්නවා වගේ නෙමෙයි. මොකද ඒවා ටිකක් පහසුයි කියන්න පුළුවන්. නමුත් මේ ආත්ම වර්ණනාවක් සහිත සිතුවිලි කෙනෙක් ඉන්න බවට සනාත කරන සිතුවිලි තමන් කරපු හොඳ වැඩක් මතක් කර කර ඒ තුලින් ආත්ම වර්ණනාවක් කර කර තමන් හුවා දක්වන සිතුවිලි ඉතින් මේවා දුරු කරනවා කියන එක ලේසි නෑ ඉතින් ඒකාතකින් වෙනත් සූත්‍රවලදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ උපදීන් උපදීන් අටහැරීම කියන එක මේ ලෝකේ තියෙන ප්‍රබලම අන්දමේ දානයක් කියලා උපදීපට නිස්සග්ගයක් ගැන දේශනා කරනවා. කොහොමද මේ උපදීන් අතහැරලා දාන්නේ? ඒ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදාගත්ත විවිධ අපිටම රාමු නැත්තම් ඒ සඳහා ප්‍රයෝගී කරගත්ත මුක්කු කූඤ්ඤ සැකිලි ඉතින් මේ සැකිලි ඔක්කොම ගලව ගන්න සිද්ධ වෙනවා ඒ සැකිල්ලක් හදාගෙන එනකොට අත්තිවාරමක් බැඳගෙන එනකොට ගලින් ගල තියාගෙන බිත්තියක් බැඳගෙන එනකොට පලංචි බැඳගෙන එනකොට එහෙමනම් අපි මේ පලංචි ගලවන්න සිද්ධ වෙනවා. ඒතර තේරුම් ගන්න සිදෙන මේ සිතුවිල්ලක් අස්සේ මේ මමත්වයක් ගැබ් වෙලා තියෙනවා. මම හුවා දක්වන ගතියක් තියෙනවා. කැපිලා පෙන්වන ගතියක් තියෙනවා. තමන්ව මුදුන කරන ගතියක් තියෙනවා. කියලා අන්න එහෙනම් තේරුම් ගන්න පුළුවන් නම් මේ පෙන්වන මේ එළියේ තියෙන දෙයක් දැකලා වෙන්න පුළුවන්. රූපයක් දැකලා ඒකේ නිමිති අරගෙන වෙන්න පුළුවන්. සද්දයක් අහලා ඒකේ නිමිති අරගෙන ඒකේ හැඩේ අරගෙන වෙන්න පුළුවන්. ගඳක් සුවඳක් රසක් ස්පර්ශයක් හිතට ආපු සිතුවිල්ලක් මේ හැම දෙයකම ඒ නිමිති අනුසාරයෙන් මේ මමත්වයේ ගොඩනගන්න හදනවා වෙන්න පුළුවන්. ඒතර මේ සියලු අන්දමේ මම ගොඩ නැගීම් තැනැත්තෙක් ගොඩ නැගීම් පුජ්‍යලයේ ගොඩ නැගීම් ඒවනම් පොඩ පොඩ අපි හඳුනගෙන ඒවා පෝෂණය කරන්නේ නැතිව ඒවට අහු වෙන්නේ නැතුව ඒවට රැවටෙන්නේ නැතුව මෙන්න මේ අවිජ්ජා ආශ්‍රවය අපිට දුරු කරන්න සිද්ධ වෙනවා. අනිත් පැත්තට මේ ඉන්නවා මම මෙතන ඉන්නවා තවත් කෙනෙක්. මේ ඉන්න තව පුජ්‍යලෙක් කියලා ඒ දෙන්නේ කළා. නැත්තම් ද්වේතාවයකට ලක් කළා. මම සහ අනුන් කියලා බෙදෙන. ඔන්නේ බෙදිල්ල. එහෙමත් නැත්නම් මම සහ අනුන් කියලා කරන මැනිල්ල මාන අනුසය. ඒ හරහා කතරම් දුරට අපේ හිතේ අසහනයක් ගොඩනගෙනවද? එයා හොඳයි මම නරකයි. නැත්තම් මම හොඳයි එයා නරකයි. එයා තමයි මට මේ වැඩේ කළේ. එයා තමයි මට මේ අකටයුත්ත කළේ. එයා තමයි මට වල කැපුවේ. කියලා මේ කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන අපි ඒ තමන් සහ අනුන් වශයෙන් බෙදාගෙන මේ කරන මැනීම මේ මාන්නය මුල් කරගත්ත මැනීම අපිට තේරුම් ගන්න පුළුවන් නම් ඉතින් එතනත් ලොකෝ සහනයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒකාතකින් බැලුවහම මේවා මේ පහසුම දේවල් නෙමෙයි. ඒකයි මාන අනුසය වගේ දෙයක්. බුදුරජාන් වහන්සේ අරහත්ත්වයේදීමයි දුර වෙන්නේ කියලා ප්‍රකාශ කරන්නේ. නමුත් එතනින් අදහස් වෙන්නේ අපේ මාන්නක්කාරව ඉඳිය යුතුයි කියලා. හැකි පමණ නිහතමානී වෙන්න. මේ මාන අනුසය හිතට වැද්දගන්නේ නැතුව ඉන්න. මාන අනුසය පෝෂණය කරන්නේ නැතුව ඉන්න. හැකි තාක් නිහතමානීව කටයුතු කරන්න. බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. මේකට මේ රහත් වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. රහත් වෙද්දී අපි තියෙන ඔක්කොම ටික ගලවලා යාවි. නමුත් දැන් මේ ඉන්න මට්ටමේදී පවා නිහතමානීව කටයුතු කරන්න බිමට බැහැලා ඉන්න අපිට පුළුවන් නම් ඒකේ ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. ඉතින් ඒක තමයි ඔය සාමාන්‍යයෙන් අපි සමාජ ජීවිතයේදී අත්දකින්නේ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දරුවෙක් ගෞරව කරද්දී. ඉතින් එතනේ දරුවගේ හිතේ ඇතිවෙන නිහතමානීත්වයක්. එහෙම නැත්නම් වැඩිහිටියෙකුට ගරු ගෞරව කරද්දී ඒ බාල තැනැත්තගේ හිතේ ඇති වෙන එක්තරා අන්දමක නිහතමානීත්වය. ඊට පස්සේ ගුරුවරයෙකුට ගිහිල්ලා බුලත් අතක් දෙද්දී ඒ ශිෂ්‍යයා තුළ ඇති වෙන නිහතමානීත්වයක්. ඊළඟට අපි යම්සේ තැනක රාජකාරී කටයුතු කරද්දී සමහර අපිට වඩා ඉහළින් තියෙන නිර්ධාරීන්ගේ අණක් නම් අපිට ඉෂ්ට කරන්න තියෙන. ඒක නිවැරදි අණක් නම්. ඉතින් ඒකට අනුගත වෙලා කටයුතු කරද්දී අපි තුල ඇති වෙන එක්තරා අන්දමක නිහතමානීත්වයක්. නමුත් හුඟක් වෙලාවට අපි තුල තියෙන්නේ මාන්නක්කාර ගතියක් නම් මාන්නාධික ගතියක් නම් අපි ඔය එකක්වත් අනුමත කරන්නේ අපිට අපේ අම්මා තාත්තා ඉදිරියේ හිස නැමෙන්නේ ගුරුවරයෙක් ඉදිරියේ අපේ හිත නැමෙන්නේ අපේ අපේ වැඩිහිටියෙක් ඉදිරියේ අපේ හිත නැමෙන්නේ එහෙමත් නැත්නම් අපිට වඩා ඉහළින් ඉන්න නිලධාරියෙක් ඉදිරියේ අපේ හිත නමන්න අපි කැමති නැහැ. අපි තුල තියෙන මාන්නක්කාරකම ආඩම්බර ගතිය ඒ හැම දෙයකින්ම අපේ හිස මුදුන් මුවාගෙන තමයි කටයුතු කරන්නේ. නමුත් ඉතින් මේ විපස්සනාවක් වඩන යෝගාවචරයේ මේවට අහු නැතිව මේ නැති මමෙක්වයි මේ හරහා පෝෂණය කරන්නේ. එමත් නැත්නම් මාන්නයයි මේ හරහා පෝෂණය කරන්නේ. අවිද්‍යා අනුසය නැත්නම් අවිද්‍යා ආශ්‍රවයයි මේ හරහා පෝෂණය කරන්න කියලා දැනගෙන බිමට බහැලා කටයුතු කරන්න. නිහතමානීව කටයුතු කරන්න හේත නැත්තා උත්සාහත් වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ ධර්මය මේ අපි කරන ඒ ඇඳ ගැනීම අපි කරනේ ආරූඪ තේරුම් අරගෙන බිමට බහැලා කටයුතු කරන්න සාමාන්‍ය සරල මිනිස්සෙක් විදිහට කටයුතු කරන්න හිත පිරිසුදුව තබා ගන්න නික්ලේශීව පබා ගන්න මාර්ගයක් අපිට කියලා දෙනවා. ඉතින් ඒකාතකින් එතකොට අද මේ පස්වෙනි ප්‍රතිපදාව වශයෙන් දැන් මේ රහතන් වහන්සේ තමන් මේ වඩපු පූර්ණ ප්‍රතිපදාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් එතකොට මේ හැම එකක්ම යම්තාක් දුරකට හෝ අපි පොඩ පොඩ දිනු කිරීම වැදගත් වෙනවා. අපි පංච උපාදානස්කන්ධයන් නම් පරිහරණය කරන්නේ. මේ පංච උපාදානස්කන්ධයන් පරිහරණය කරද්දී කොහොමද මේ කෙලස් ඇති නොනන්දමින් කටයුතු කරන්නේ. ඉතින් ඒකත් ඇත්තටම යම් සූත්‍රවලදී සඳහන් වෙනවා. දැන් මෙතෙන්දී ඇත්තටම දේශනා වුණේ චතුරාර්ය සත්‍ය ආශ්‍රව වගේ දෙයක් මුල් කරගෙනයි මේ දේශනාව සඳහන් වෙලා තියෙන්නේ. නමුත් ඇතම් සූත්‍ර තියෙනවා සබ්බං රූපං නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤා යපස්සති. මේ විදිහට මජ්ක්‍ධිම නිකායේ මහා පුන්නම සූත්‍රයේදී සඳහන් වෙනවා. ඉතින් ඒ විදිහට මේ දකින සෑම රූපයක්ම අත්විඳින සෑම වේදනාවක්ම හිතට පැමිණෙන සංඥාවක්ම හිතට පැමිණෙන විවිධ සංස්කාර විවිධ දැනීම් මේවා එකක්වත් මම මගේ කරගන්න නැතු. එතන එතන මේ මමත්වය අහෝසි කරමින් තේරුම් ගනිමින් කටයුතු කිරීම හරහා අන්න තමන් තුළ ඒ අහංකාර මමංකාර මානානුසය ඒ කියන්නේ මම කියලා හිතා ගැනීම කෙනෙක් කියලා හිතා ගැනීම පුද්ගලයෙක් කියලා හිතා ගැනීම මම සහ අනුන් කියලා බෙදා ගැනීම මැනීම මෙන්න මේ ටික දුරු කරගත්තා කියලා දේශනා කරනවා. ඒ කියන්නේ මේ කෙලස් ටික ප්‍රහාණය කරන්න විවිධ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ මහා පුන්නම සූත්‍රයේදී විස්තර වෙන්නේ මේ පංච උපාදානස්කන්ධයන් පැත්තෙන් භාවනාවක් වඩනකොට. ඒ අන්දමින් නම් තමන් මේ වැඩේට බැසගත්තේ. එතෙන්දී කොහොමද ඒ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හුවා දක්වන්නේ නැතුව මමත්වයක් පෝෂණය කරන්නේ නැතිව මෙතන කෙනෙක් නෑ පුජ්‍යලයක් නෑ මමෙක් නෑ කියලා පොඩ්ඩක් හිතට මතක් කර දීමක් කරලා එතනින් ගැලවුනේ කොහොමද කියලා එතනින් දේශනා වෙන්නේ. ඒත් ඒ වගේම තවත් තැන්වලදී අනත්ත් සංඥාව භාවිතා කරන අන්දමේ අවස්ථාවේදී දුක තේරුම් අරගෙන දුක කියන එක හේතුප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. මේක මේ මට අයිති දෙයක් නෙමෙයි, මගේ දෙයක් නෙමෙයි. මම විසින් කරගත්ත දෙයක් නෙමෙයි. තවත් කෙනෙක් කරන දෙයක් නෙමෙයි. මේක ඇවිල්ලා අනාත්ම ධමයක්. කියලා ඒ අනාත්ම తত্ত্বය අනාත්ම දර්ශනය හොඳට ඉස්සරහට ගැනීම තුල එතනත් මේ සත්පුජ්‍යල ස්වභාවය, මමත්වය, මාන්නක්කාරකම ඒවා දුර වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා විවිධ ප්‍රතිපදාවන් හරහා විවිධ විපස්සනා ක්‍රමෝපායන් හරහා මේ හිත තුළ ගොඩනැගෙන විවිධ කෙලෙස් දුරු කරන ආකාරය බුදුරජාන් වහන්සේ කියලා දීලා තියෙනවා. ඉතින් මේ අන්දමින් දැන් මේ බඳු පිළිතුරක් දුන්නා නම් ඒකට සතුටු වෙන්න කියලා කියනවා. සතුටු වෙලා දැන් මේ ඇත්තටම පස්වෙනි කාරණාවයි සඳහන් කළේ. ඉතින් මේ බඳු සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඇසුරු කරන්න ලැබීම අපිට සතුටක් කියලා අනුමෝදන් වෙන්න කියලා කියනවා. කෙසේ නමුත් මේ සූත්‍රෙට නම වැදීලා තියෙන්නේ චබ්බිසෝදන සූත්‍රය කියලා. ඒ කියන්නේ හය ආකාර විසුද්ධියේ විසුද්ධි හයක් කියන කාරණය. ඒ නිසා අපි ඊළඟ සතියේදී බලාපොරොත්තු වෙමු මේ විශේෂයෙන්ම අට කතාව යෝජනා කරන අනිකුත් විසුද්ධිය කුමක්ද කියලා ටිකක් සාකච්ඡා කරන්න. එමනම් පින්වත්නි අපිත් මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපි වඩන විපස්සනාව මේ බඳු ප්‍රතිපදාවන්ට අනුගතද ඒ ඒ වෙතට නැඹුරු වෙලා තියනවාද? එහෙම නැත්නම් ඒට සමාන්තරව කෙරෙනවද? කියලා තේරුම් ගන්න අපි උත්සාහත් ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාව අනුසුදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.